गच्छामि धम्मं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि द्वितीयन्ति बुद्धं शरणं गच्छामि द्वितीयन्ति धर्मं शरणं गच्छामि द्वितीयन्ति सङ्घं शरणं गच्छामि සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා ඒමනේ සික්ඛාපදං සමාදියාමි දින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඔසාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ස්වාමීනය පංචකමාදත්තාන වේදමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත බයෙන් ශ්‍රවදාමහන් මේ ඇට නේදක්වා අපි පංචස්කන්ධ ධර්මයන් වලලා ඒ පංචස්කන්ධයන් පිළිබඳ දසේතු කරුණු විස්තර කරමින් දේශනා කිරීමට කරන තැනින් විශේෂයෙන්ම නිවන් යාමට බලාපොරොත්තු වන අය විසින් පංචස්කන්ධයන්ගේ යථාර්ථය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ පංචස්කන්ධයේ නියම තත්ත්වය සමාගයේ හදවත තුළින්ම අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට නිවන් ලබන්නට බැහැ. ඒ නිසා ඒ ධර්මයන් අවබෝධ කර ගැනීමට සෑම කෙනෙකුම උත්සාහවන්ත වෙන්නට ඕනේ. මේකේදී මෑත දේශරිය මට මතක හැටියට සංඥා ස්කන්ධය ගැන කතා කළා වේදනා ස්කන්ධය ගැන කතා කළා සංඥා නිරෝධය සංඥා නිරෝධය කතා කළා ඊට පස්සේ වේදනාව ගැන කතා කළා ඊළඟට අපේ අද කල්පනා කළා මේ වේදනාව වෙන තියෙනවා තව කොටසක් මේ හැට තේරුම් ගත යුතු විශේෂයෙන් එදිනදා ජීවිතයට එකතු කරගත යුතු නිවන් යාම සඳහා ප්‍රයෝජනයක් වන කරුණු කොහිතයක් අටහලොස්සේ මනෝපාචාර ධර්ම. මේ පිළිබඳවයි අද අප කර්ම ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දක්වා උදාහරණ තිබෙනවා. අටහලොස්සේ මනෝපාචාර වේදිකම්බා කියලා චතක් වෙන සූත්‍රයේ පාඨයෙන් මහන්නේ මේ මනෝපාචාර ධර්ම 18ක් තියෙනවා. ඒක දපේතේ කියන එකයි සාමාන්‍ය අර්ථය. මනෝපාචාර කියන එකේ අදහස මනසේ හැසිරෙන ස්වરૂපේ මනස ක්‍රියාත්මක වන ආකාරය. අන්න එවැනි අත්‍යය තමයි ඒකේ තිබෙන්නේ. එතකොට බුදුජානන් වහන්සේ මෙම සූත්‍රයේ මේ කරුණ අසාර සමනෝපරිචාරා වේසබ්බා කියන කරුණ කියලා ඒක විස්තර කරනකොට කියන්නේ සක්කුණා රූපං දිස්වා සෝමනසත්ථානියන් රූපං උපවිචරති දෝමනසත්ථානියන් රූපං උපවිචරති උපපත්ථානියන් රූපං උපවිචරති ඇසට රූපයක් පෙනුනාට පසුව ඒ ඇසට පෙනෙන රූපය සොම්නස ඇතිවන ආකාරයෙන් මනසින් සිහිපත් කරනවා ඉතින් මෙනෙහි කරනවා සිතන. කියන්නේ සමාගයේ සිට සොම්නසක් ඇතිවන ආකාරයෙන් රූපය ගැන සිතිවිලි ඇති කරගන්නවා. ඒ වගේම දුම්නසක් ඇතිවන ආකාරයෙන් සෝතේ ගැන සිතිවිලි ඇති කරගන්නවා. උපේක්ෂාවක් මඳහත් භාවයක් ඇතිවන ආකාරයෙන් ඉමත් දකින්න ලද රූපයේ පිළිබඳ සිතිවිලි කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. මේ විදිහට තමයි සෝතේන සබ්බන් සුත්වා කනින්ත සබ්දයක් ඇසුනාට පස්සෙ සෝමනසත්ථානියං සබ්දං උපවිදෙති දුම්නසත්ථානියං සබ්දං උපවිදෙති පෙක්කත්ථානියං සබ්දං උපවිදෙති ඒ අසන ලද ශබ්දයේ පිළිබඳව සොන්නස සතකගෙන දෙන ආකාරයෙන් මෙනෙහි කිරීමක් සිට විදැස් කර ගැනීමක් කරන්නට පුළුවන් ඒ වගේම දුම්නස නොසතට අමනාපය ඇති වන ආකාරයෙන් ඒ ශබ්දය ගැනම සිටිවිලි දැනිත කිරීමක් සිදු වෙනවා ඊට අමතරව නැඳහත් භාවයකුත් ඒ ශබ්දය නිසා ඇති කරගන්න පුළුවන්. මේ අනුශාසනයෙන් මේ සිතා ගන්නට ඕන නාසයට ගඳ සුවඳ සමුණාට පසුව දිවට රස ගෑවුණාට පසුව කයට විවිධ ස්පර්ශ හමුණාට පසුව එවගේම මනසට විවිධ අරමුණු වන දැස්නාට පසුව මේ ආකාරයෙන් සොම්නස හෝ දුම්නසක් ඒ වගේම උපේක්ෂාවත් ඇති වෙන ආකාරයට ඒ අරමුණු නුවණින් විමසීම නිසා නුවණින් නෙවෙයි සිතෙන් විමසීම නිසා දකින්නට පුළුවන් ඒ විදිහට මනසේ පවිචාරය මනසේ හැසිරීම ස්වરૂපයක් තියෙනවා. ඒතකොට මේකේ ඉන්ද්‍රියකට කොටස් තුනක් වෙනවා සෝමනස්සත්තානියන් රූපං උපවිජිතේ දෝමනස්සත්තානියන් රූපං උපවිජිතේ උපේක්ඛානියන් රූපං උපවිජිතේ ඇහැට පෙනෙන රූප පිළිබඳ වෙන කරුණු තුනක් ඒ වගේම කනට නාසයට දිවට ශරීරයට මනසට මේ ඉන්ද්‍රිය හයට ඒ ආකාරයෙන් තුනට මේ වැඩි වුණාට පස්සේ 18ක් වෙනවා ඒක තමයි අට්ඨාරස මනෝපාචාර කියන්නේ මනෝපාචාර වර්ග 18ක් තිබෙනවා කියලා. මෙතනදී මේකට වේදනාව ගැන අපි කතා කරනකොට කියනවා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියලා වේදනාව පස් ආකාරයකින් බෙදන්නට පුළුවන් ගැටි. කයට දැනෙන සුඛය ඒක සුඛේ වශයෙන් දක්වන්නේ සිතට දැනෙන සෝමන සතුට සෝමනස්සේ වශයෙන් දක්වන්නේ ඒ වගේම කායයට දැනෙන දුක දුක්ඛ වශයෙන් දක්වන්නේ සිතට දැනෙන දුක දෝමනස්ස වශයෙන් හඳුන්වන්නේ මනසට කායයට හෝ සිතට දැනෙන ශේක්ෂා වේදනාවේ ප්‍රභේදයක් නේ මේ විදිහට මේ වේදනාව පස් ආකාරයෙන් දක්වලා තිබෙනවා මේ වේදනා පහෙන් මේ මනෝපරිචාර ධර්මයන් විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අර කායයට දැනෙන ස්වરૂපයන් නෙවෙයි. කියන්නේ කායයට දැනෙන සුඛය නෙවෙයි මෙතන කතා කරන්නේ සෝමනස්සේ මනසට දැනෙන ස්වરૂපය. ඒ වගේම කායයට දැනෙන දුක දුක්ඛය නෙවෙයි මෙතන කතා කරන්නේ සිතට දැනෙන දුර්නස්සේ. එන්න එතකොට සුඛ දුක්ඛ කියන එකෙන් අද අන්තර්ගතන කායික වශයෙන් දැනෙන කොටස නෙවෙයි මනසට දැනෙන සෝමනස්ස දෝමනස්ස සහ උපේක්ෂා කියන තත්යන් තමයි මෙතෙන්දී විස්තරකම් ලබන්නේ. ඒක දෙහිදී තේරුම් ගත යුතු කරුණක්. එතකොට මේ කරුණු තේරුම් ගත යුතු වන්නේ අනිකේශා නිසා නෙවෙයි විශේෂයෙන්ම භාවනා කරන අයට මේ කරුණු අවබෝධ කර ගැනීම එසාමත්ම ප්‍රයෝජනවත් කරනවා එක අතකින් ඊට අමතරව එදිනදා ජීවිතයේදී විවිධ ආකාර ක්ලේශ ධර්ම සමාගයේ සිටතොලට ඇතුල් වෙන්න ඉඩනුදී සිට නැදහත් කෙලෙස් වලින් නිදහස් පිරිසිදු සබා ගැනීමට හැකියාවක් මේ සම්බන්ධම කරුණ අවබෝධ වීම තුළින් කෙනෙකුට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ නිසායි මේ කරුණ අවබෝධ කරගත යුතුම වන්නේ. එතකොට අපි උස උදාහරණයක් වශයෙන් කතා කරොත් දැනට අපිට ගණන් පේනවා රූපයක්. අපි හිතමු මේ තමන් ආදරය කරන පෙම්වතෙක්ෝ පෙම්වතියක් ගැන අපි උදාහරණයක් වශයෙන් ගමු. මොකද හැමෝටම මේවා තේරෙන නිසා. එවැනි උදාහරණයක් ගන්න. එතකොට තමන් ආදරය කරන මේ පෙම්වතිය හව පෙම්වතා මුලදී දකිනකොට බොහොම හොඳට සොම්නසක් සතුටක් වෙන කියේ සිද්දව දැනෙනවා. එතකොට අපි හිතමු මේ තැනැත්තා හෝ තැනැත්තිය වෙනත් අය සමග සම්බන්ධකම් පවත්වන බව Tamanට පසුව දැනගන්න ලැබෙනවා. Tamanගෙන් මේ අලුත් ප්‍රයෝජනයක් ගැනීම සඳහා මෙලෙස තමා අසුර කරන බව ඕක්ෂම සත්‍යස්වාදයෙන්ම හේතු කියන්නේ කරුණ සහිතවම හේතු සහිතවම ඔප්පු වෙලා යනවා. මෙහෙම දැනුණාට පස්සේ මේක දැක්කා මේ තත්ත්වය ඔහුට තේරුණාට පස්සේ අර කලින් සොම්නස ගෙන දුන්නු ඒ රූපයේ දකින විට ඔහුට ඇතවන මේ සොම්නසක් නෙවෙයි සමහර විට දුම්නසක් සමහර විට පටිඝ තරහක් නැත්නම් වෛරයක් පරිගැනීමක් වෙන අදහසක් ඇති වෙන්නත් පුළුවන්. ඒ ඇහැට පෙනෙන ඒ කලින් දැකපු රූපයෙන් සොම්නසක් කලින් ඇති වුණේ ඔහු ඒ සොම්නස ගෙන දෙන ආකාරයෙන් ඒ රූපය ගැන නැවත නැවත මෙනෙහි කිරීම සිහිපත් කිරීම කළ නිසා. ඒ වගේම ඒ රූපය තුළින් නැවත දෝමනස්යක් ගැන දුන්නේ අර රූපේ තුලින් සොන්නසෝ දොන්නසගෙන දෙන නිසා නෙවෙයි ඔහුගේ සිත තුළ පැවති සිතේ ස්වરૂපය මත හිත ඒ රූපේ ਵਿਚාරණය පොවිචරණය කරනවා කියන්නේ සිතින් නැවත නැවත මෙනෙහි කළ ආකාරය. ඒ ආකාරය මතයි ශ්‍රෝමනශය හෝ දෝමනශය ජනිතවන්නේ. මේ ජනිත වන ප්‍රධානතම ධර්ම කාරණා වන්නේ අන්තිශයක් නෙවෙයි මෙන්න මේක. ඒ කියන්නේ අපිට ඇහැට පේන අරමුණ තුළින් කිසිම ආකාරයකින් ශ්‍රෝමනශයක්වත් දෝමනශයක්වත් ඇති කර දෙන්නේ නැහැ. ඇහැට පෙනෙන රූප තුලින් කොයිම ආකාරයකින්වත් කායික දුකක් හෝ මානසික දුකක් ලැබෙන්නේ නැහැ. ඒක ඒකාන්ත වශයෙන්ම කායික දුකක් හෝ කායික සැපක් ලැබෙන්නේ නැහැ. ඒකාන්ත වශයෙන්ම ඒක මානසික දුකක් මානසික සැපක් තමයි ඇහැට පෙනෙන රූප තුලින් ලැබෙන්නේ. ඩොඩේ කායික වශයෙන් ඒකෙන් කිසිම ආකාරයකින් දුකක් දුන්නසක් දුකක් හෝ සැපක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතන මේ මනෝපයිචාර ධර්මයන්ම පමණයි ක්‍රියාත්මක වන්නේ ඇහැට රූපයෙන් දැක්වාට පසු. එතකොට ඒ අවබෝධයේ සමන්ත පැහැදිලිවම ඇති වෙනවා නම් ඇහැට රූප පෙන්වන්නට පස්සේ බොහෝ දෙනෙක් කල්පනා කරගෙන සිටියේ ඉස්සර ඒ අවබෝධය ඇතිවීමට ප්‍රථම කල්පනා කරගෙන සිටි මේ සෝම් දකින්නට රූපය තුළින් සමාජ සිත තුළින් සමාජ සතුටක් ගෙන දුන්නායි නැත්නම් දකින්නට රූපය තුළින් නරකක් ගෙන දුන්න සංසත අපට සමනාපයක් වෙන දෙයක් ගෙන දුන්නයි මේ ආදී වශයෙන් බැරදී මුලාවකට පත් වෙලා සිටී මෙන්න මේ මුලාව පැහැදිලිවම අවබෝධ වෙනවා ඒ මුලාව අවබෝධ වීමට ප්‍රඥාව ඉතාමත්ම අවශ්‍යයි අවශ්‍යයි ඒ ප්‍රඥාව තුළින් තමයි මුලාව අවබෝධ කරවා දෙනවා මේ ඇහැට පෙනෙන රූප තුළ ඒ රූප අරමුණු තුළ කිසිම ආකාරයෙන් කෙනෙකුගේ සිත තුළ සොම්නසක් ගෙන දීමට හැකියාවක් ඒ රූප තුළ නැහැ. දුම්නසක් ගෙන දීමට හැකියාවක් ඒ රූප තුළ නැහැ. මේවා ඇති කරගන්නේ තමාගේ සිතින් තමාමයි කියලා. මෙන්න මේ අවබෝධයේ හරියට ඇති වුණාට පසු ඕනෑම රූපයක් හොඳ එකක් වේවා නරක එකක් වේවා කවර රූපයක් හරි දකින්න විට අපිට ඉන්නට පුළුවන් චිත නැදහස්ස තබාන සොම්නසෙන්නේ නැහැ දුන්නසෙන්නේ නැහැ අපි හිතමු කෙනෙක් වේ තාම වෛරී පුද්ගලයෙක් ඉන්නවා තරහා පුද්ගලයෙක් ඉන්නවා මෙයා දකිනකොට මෙයා සිහිපත් වන විට අද අද විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු ශාප කරන අවස්ථා තියෙනවා මුන් හොඳක් වෙන්නට පහ එනවා තමයි වැඩි යන ආදි වශයෙන් ශාප කරනවා ඒක ඔහුගේ සිත තුළ තියෙන සිතිවිලි මාත්‍රය, සිතිවිලි ධර්ම සංස්කෘත සංස්කාර ධර්ම රාශිය. දැන් මේ පුද්ගලයාටම යෝනිසෝ මනසිකාරයේවත් නොනින් මෙනෙහි කිරීමට හැකියාව ලැබෙන නැත්නම් කල්පවල කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින් කරුණ දෙන්නා දීම නිසා ඔහුට ඒ අදහස වැරදි කියලා හිතලා ඔහු දැන් හතරටත් මෛත්‍රී කරන්නට පටන් ගන්නවා. කලින් අර ඒ සතුරුකම් කරපු වෙනාට වෙන හද වැදයන් ආදී වශයෙන් ශාප කරපු ඒ සිතින්ම ඒ මුවින්ම ඔහුට කියන්නට පුළුවන් ඔහුට සිතන්නට පුළුවන් අනේ මොහු සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? තමාගේ සිත තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් තමයි මේ කොටස් දෙකම. අර වෛරයත් මේ මෛත්‍රියත් කියන දෙකම. තමන්ගේ සිත තුළ පවත්නා ධර්මතාව දෙකක්. නැත්නම් කෙනෙකුගේ රූපයක් දැකලා අපි කලින් උදාහරණයක් ගමු. ඒ රූපය දැකලා කලින් ලක්ෂණයි හොඳයි හොඳයි කියලා තීරණය කරලා පසුව ඒකේ යම් යම් ආදීනමයන් දැකීම තුළින් ඒ පිළිබඳ ගැටීමක් ඇති වුණාට පස්සේ ඒක නරක රූපයක් වශයෙන් තීරණය ගන්න. එතකොට මෙහිදී Tamanට පැහැදිලිවම පේනවා මේ හොඳ නරක කියන දෙකම තමාගේ සිත තුළ ඇති වෙන චිත්ත සංස්කාර ධර්ම රාශියක ඇතිවීම නැතිවීම පමණයි. නැත්නම් බාහිර අරමුණු වල ඒවා කිසිවක් නැහැ. අපි හිතමු ඊටාම අපවිත්‍ර දෙයක් ඊටාම කැට කෙනෙක් දැකලා පිළිකුලක් ඇති කරගන්නවා නැත්නම් ශරීරයේ ඇතුලේ තියෙන පිළිකුල් කොටස් දැකලා පිළිකුල් පිළිකුල් කියලා එහෙම සිහිපත් කරනවා මතු පිට සමින් වැටි තියෙන දාත්තේ දැකලා ලක්ෂණයි ලක්ෂණයි කියලා සිහිපත් කරනවා දැන් මේ දෙකම නැතුව කෙනෙකුට ලක්ෂණයි කැතයි කියන දෙකම නැතුව ඒ රූපයේ දේශ බලනින්නට පුළුවන් එතකොට මේ අවස්ථාවේදී පැහැදිලිවම පෙනෙන ධර්ම කාරණා මොකක්ද? තමාගේ සිත තුළ පවතින චිත්ත සංස්කාර ධර්මයක් පමණයි මේ ලක්ෂණයි ලක්ෂණයි කියන්නේ. බාහිර රූපයක නෙවෙයි ඒක තියෙන්නේ. එතකොට කැතයි කැතයි කියලා හිතන එකක් තමාගේ චිත්ත තුළ තියෙන චිත්ත සංස්කාර ධර්මයක් පමණයි. මේ ලක්ෂණ කැතමැලි මේවට කියන්නේ දෙක දෙක වශයෙන් සිතනවා ද්වේෂාවයන් කියලා ද්වේෂිත කියලා කියනවා. මේ දෙක ද්වේෂාවයන් ගෙන් සිත මුදා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට මේ අට්ඨහංස මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමය රසාපරිදි තමාටම අවබෝධ වී ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනාවෙන් අත්දැකීමක් ලැබුවොත්. එතකොට ඒ ලැබීම තුළින් යන්න පුළුවන් කරන්න. එතකොට මේ විදිහට තමාගේ චිත්ත තුළ ඇතිවන චිත්ත සංස්කාර ධර්ම සිතිවිලි ධර්ම රාශියක් ගලා යාම හැර ඇහැට පෙනෙන රූප සම්බන්ධයෙන් වෙන කිසිම පරමාත්මයේ ධර්මතාවයක් සිදුවන්නේ නැහැ. නමුත් මිනිස්සු ලෝකේ සාමාන්‍ය සත්‍ය කල්පනා කරන්නේ මොකද්ද? ඇහැට රූපේ පෙන්වන්නට පස්සේ ඒ දකින්න ලද රූපය හොඳයි කියනවා නරකයි කියනවා ලක්ෂණයි කියනවා කැතයි කියනවා ගැහණියක් කියනවා මිනිහෙක් තරුණයෙක් මහල්ලෙක් ආදී වශයෙන් නිර්ණය කරනවා ඒ සංඥා ඇති වෙනවා ඒ වගේම ඒවා පිළිබඳ ද්වේෂය ඇති වෙනවා ලෝභය ඇති වෙනවා ආශාව ඇති වෙනවා විවිධාකාර ද්වේෂ ධර්ම ගන්න තියෙනවා සමහර විට කරුණාව මෛත්‍රිය වෙන කුසල පාක්ෂික සිතේ ධර්ම පවා ඇති වෙනවා මේ සෑම දෙයක්ම තමාගේ සිත තුළ ඇති වී යන නාම ධර්ම අන් කිසිවක් නෙවෙයි කෙනෙකු දැකලා අපි මෙයා දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා කියලා හිතුවා. නැත්නම් තවත් කෙනෙක් සත්‍යය දැකලා අනේ මේ සත්‍යය සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා මෛත්‍රී සිතක් ඇති කරගත්තා. නැත්නම් යම් කිසි රූපයක් දැකලා රාගයෙන් බය කියලා ආශාවෙන් පිළිපාරිත වෙලා ඒ පිළිබඳ සම්බල ආශාවක් අපේක්ෂාවක් ඇති කරගත්තා. නැත්නම් ඒ රූපේම දැකලා කලකිරීමක් ඇති කරගත්තත් නැත්නම් ඒ රූපේම දැකලා ඒකට සාප කිරීමක් වෙන කවරටයක් කළා. ඒ රූපේම දැකලා මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආදී වශයෙන් සිදුවත් ඒ රූපේම දැකලා මේ රූපේ කියලා අපි බාහිර වශයෙන් දැක්ුණාට මෙතන තියෙන මූල ධාතු හතරක් යන කිසිවක් නෙවෙයි කියලා යථා භූත ඥාන දර්ශනයක් පිළිපදින්න යම් කිසි සිතිවිලි සංස්කාර ධර්මයක් ඇති කරගත්තත් මේ කොයි කොයි ආකාරයෙන් සමාගේශිත තුළ සිතිවිලි ජනිත කරගත්තත් ඒ ඔක්කොම අන් කිසිවක් නෙවෙයි සමාගේශිත තුළ පහළ වෙන සිතිවිලි ධර්ම පමණයි මේ සිටිවිලි ධර්මවල ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා පවතින ආසුරු මොහොතකට නැති යන. මේ ඇති වෙන පවතින නැති යන මේ චිත්ත සංස්කාර සිටිවිලි ධර්මවල කිසිම හරයක් නැහැ, සාරයක් නැහැ, අගයක් නැහැ, වටිනාකමක් නැහැ. ලෝක සත්‍යයට මේ චිත්ත සංස්කාර ධර්මවල තියෙන මේ නිර්වස්තක භාවය, නිස්සරු භාවය තේරුම් ගන්නට නොහැකිකම නිසා එවැනි තේරුම් ගැනීමට තමයි සුදුසු මට්ටමට ප්‍රඥාව දියුණු වෙන්නේ නැති නිසා මේ අය කොහොම දේවල් අගේන. ඒ අගේම නිසාම උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතින් අල්දනවා, පදින් අල්දනවා. මේ සිතින් අල්ලා ගැනීමත් ඒ අගේම ආදී නිර්ණෝලට බැසීමත් නිසා මොකද වෙන්නේ? දිගින් දිගට ඒ දකින්න ඇහැට පෙනෙන රූපම් මේ උදාහරණය දෙකත් ඒ රූප පිළිබඳ ලෝභය ඇති වෙන්නටත් පුළුවන්, ද්වේෂය ඇති වෙන්නටත් පුළුවන්. ඒ ලෝභ ද්වේෂය දෙනකොට මෝහය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ලෝභ දෝෂ මෝහ කියන ක්‍රියා අකුසල මූල ධර්මයන් ක්‍රියාත්මක වීම නිසාම ඒ තුලින් දැරිත වෙන කායික වාචික මානසික සංස්කාර ධර්ම අපන්න සංස්කාර ධර්ම දැන් තියෙනවා. මේ කර්ම සංස්කාරය ඒ ආකාරයෙන් ජනිත වෙනවා වගේම ඕකට අනිත් පැත්තවලින් අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් සිතන ඒ පස්සාර ගමන දිග්ගැස්සෙන්නට විප්‍රතිවිදෝ විවර්තලා මේ චිත්ත සංස්කාර ධර්ම සමාගයේ චිතයෙන් ගන්නට පුළුවන්. මේ විදිහට මේ සෑම එකක්ම සමාගයේ චිත තුළ ඇති වී නැති වී යන නාම ධර්ම හැර වෙන මෙතන මොකක්වත් නැහැ නේද කියන පැහැදිලි පස්වස් අවබෝධයයි. මාතම පැහැදිලිව ලෙසම ඇති වෙලා තිබෙනවා නම් මොන ලෝකයේ තිබෙන රූපයකද අමයක් තියෙන්නේ ලක්ෂණක් තියෙන්නේ කැටක් තියෙන්නේ වටිනාකමක් තියෙන්නේ අපි ලෝකයේ යම් යම් දේවල් පිළිබඳ යම් යම් තීරණ බහැලා කටයුතු කරනවා නම් ඒ තීරණ ඔක්කොම සිතිවිලි ධර්ම හැර අන්තිසමයේ මේ සිතිවිලි ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ නිවි යනවා නිරුද්ධ වෙනවා ඒ විරුද්ධ වීර්ය සිටිවිලි දෙස බැලුවොත් එහෙම කිසිම හරයක් නෑ, ශාලයක් නෑ, අගයක් නෑ, සම්පූර්ණ හිස්සෝ ධර්ම. මෙන්න මේ සත්‍යය හරියට දකින්නට පුළුවන්කම තියෙනවා නම් ඒ දර්ශනය ලැබූ බුද්ධයාගේ ඒ ප්‍රඥා ආලෝකයේ තුලින් ඔහු දකින්නේ ලෝකය අන් අය දකින විලාසයෙන් නෙවෙයි. ඔහුට ලෝකයේ දෙන්නේ අන් අය දැකන විලාසයෙන් නෙවෙයි. ඒක නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේ ළඟට සංනාරදී ලබාවයි කියලා දක්වන දිස්සාන සංනම් කරතින් ගන්නසේ නාහෝසි සම්දෝ අපි මේ තුනස්මින් කියලා බුදුහාමුදුරුවෝ විසින් මේ බව ප්‍රකාශ කරා. සංනාරදී ලබා කියන තුන් දෙනාම අය ළඟට ආවන් මේ දිස්සාන සංනාරදී බබන්සේ ඉතින් දෙනා දැකලවත් නාහෝසි සම්දාන් අපි මේ තුනස්මින් අපට මේ මේ තුන සම්බන්ධයෙන් අයතුන සම්බන්ධයෙන් කිසිම නැති තේන මාත්‍යක්වත් ඇති වුණේ නැහැ. ඒක ආකාරයේ පද දෙකේ තේරුම අපි කියේ. ඒතකොට මේ බාහිර ලෝකයේ අරමුණු ඒ ආකාරයෙන් නිසි පරිදි දකින්නට පුළුවන් නම් මනෝ පරිචාරයන්ගේ ස්වરૂපේ ප්‍රයාණක් වන්නේ මේ ආකාරයෙන් දැක් කියලා දකින්නට පුළුවන් නම් ඒ අවබෝධය ඇති කෙනාට ඇහැට පෙනෙන රූප පස්සකින් තිබෙන බුදු ආරම්මන පමණයි. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූප වලට කියන්නේ රූපාරම්මන. ඒවා බුදු රූපාරම්මන පමණයි ඉච්චරයි. ඒක දැක්කා ඇහැ තියෙනවා රූප තියෙනවා ආලෝක ආදී වෙන හේතුන් තියෙනවා. ඒ දැකීම නිසා ස්නායු බද්ධතිය ක්‍රියාදාමයේ මේ ඇහි නිසි පරිදි ක්‍රියාකාරීත්‍ය ආදී විවිධ හේතුන් නිසා දැකීම පිළිබඳ සිතිවිලි මාත්‍රයක් විඥාන මාත්‍රයක් ඇති වෙනවා. ඒ ඇතිවෙච්ච විඥාන මාත්‍රය නැති වෙන එක බුදු කෙනෙකුටත් ඒ විදිහට ඇති වෙනවා ප්‍රතිවේද දුන්නත් සහස්නත් කාටුණත් ඇති ඒහා සම්බන්ධ වූ අර මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ එතනම කැපී යනවා මිනා නැවත නැවත ඇති වෙන්නේ නැහැ මුලින්ම ඇතිවන්නේ නැහැ අවස් නිරායස එතකොට එක සංහාරතිය ප්‍රබලෙන්නේ 17 වෙනි ආවා එවැනි කෙනෙකුගේ සිතට කිසිම බලපෑමක් ඇතිවන්නේ නැහැ මෙන්න මේ தත්ය සාමාන්‍ය කෙනෙකුට මම මේ කියවට මේ හැද මේක ඇති කරගන්නට පුළුවන් දෙන බැරි බව මා දන්නවා. කෙසේද දෙතිලා ජීවිතයේදී මේ විදිහට මේ කරුණ හරියට අවබෝධයක්කින් යුතුව දැනගෙන සිටිනවා නම් අනේ මේ මොන රූපයක් දැක්කම නාම ධර්මයක් සිටේ ටිකක් ඇදලා නැති වෙන ඕක ඇති වගේ මොකද ඇති වුණා පැවතුණා නැති වුණා කියලා හිතන්න පුළුවන්. ඒකෝට ඒවා අර ඒවා උපාදාන කරගෙන සංසාරේ දෙග්ගස් හදන්න එක සිදුවන්නේ නැහැ. මේවා මේ අට්ඨාරස මනෝපරිචාර ධර්මයන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා චත්තපින්ත සත්පද අවේනිකම්පා කියලා. සත්‍යව සංසාරේ ගමන් කරන ආකාර 36ක් තියෙන එක දතිසී කියන්නේ. ඒ කියන්නේ තමයි නම් මේ ප්‍රායෝගික ඇසකින් මේකට කියන්නේ. එතකොට මේ සංසාර ගමන දිග්ගැස්සෙන ආකාරය. අපි මේ සංසාර ගමන කොට කරන්නේ තමයි නිවන් යන්නට නම් සංසාරයේ දෙග්ගැස්සෙන්නේ මේ විදිහටයි කියලා ප්‍රඥා ආලෝකයෙන් දැකලා ඒ අඳුර ඒ අවිද්‍යාව දුරු විය යුතුයි ප්‍රඥාව තුළින්. එසේ නැතුව නිකම් මේ පොඩ්ඩක් භාවනා කරලා ඔක්කොම කරන්න පුළුවන් දේවල් නේ. සම්මා දිට්ඨිය සමාගයේ සිටතල දියුනෙන්න ඕන, පඤ්ඤාවේ දියුනෙන්න ඕන, පඤ්ඤා බලයේ දියුනෙන්න ඕන, ධම්මයේ සම්බුද්ධංගේ දියුනෙන්න ඕන, ප්‍රඥාව අනිවාර්යයෙන්ම දියුණු විය යුතුමයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මගේ මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයන්ටම විනා මෝඩයන්ට නෙවෙයි කියන එකයි ඒ අර්ථය. එතකොට මේ ප්‍රඥාව දියුණු වී යාමෙන්මයි මේ ප්‍රඥා දැන් තුළින්මයි අපිට මේ ලෝකයේ යථාර්ථයේ යථා පරිදි විනිවිද දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඔය බාහිර විෂයන් පිළිබඳ පශ්චාත්පාදිය තියා ඉහළම තත්ත්වයේ උගත්කමක් ලැබුවත් ඕවා ලබන්නට බෑ. ඔය දැනුමයි කියන සුලද ආකාරයේ විවිධ දෙකින් ලබන්නට බෑ. ඒ බාහිර විශ්වාස පිළිබඳ ප්‍රඥාව වෙන දෙයක් මේ ප්‍රඥාව තමයි දෙයක්. එතකොට අපිට ඇහැට පෙනෙන රූප සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් සිටේවි ඇතිවන්නේ මේ විදිහටයි කියලා තේරුම් ගත්තාට පසුව Tamand පුළුවන් ඕනෑම රූපයක් දැස මොනම එකක්වත් නැතුව බලන්නේ. කිසිම හිතේ කැටීමක්. හිතේ ගැටීමක් නැහැ, හිතේ බැඳීමක් නැහැ, හිතේ ඇලීමක් නැහැ. හිත තුළ සිටවිලි ගැලීමක් නැහැ. ඉතින් රූප පැත්තේ රූපේ ඔය පාඩියේ තියෙන සාමාන්‍ය දෙක පැත්තට ඔය ඒක පාඩියේ තියෙන. ඒ මොන ප්‍රතික්ෂේප ප්‍රශ්නයි. මේ අහලා තියෙනවා බොහෝ විට මේ භාවනාවෙන් ඉහළ ඉහළ මාර්ගඵල දිනු ලැබපු අයට ගුරු ජීවිත ගත කරන්නට බෑ. එනේ ඔය හාමුදුරුවෝ තව ප්‍රසිද්ධ පශ්චාත්පාදි පවා තියෙන හාමුදුරුවෝ දිනන පස්වලට එහෙම විදර්ශනා භාවනා ගැන දේවල් දිහා කරන්නට එපා. ඒකකොට ජීවිතේ ගෙනියන්නට බෑ කියලා. දැන් මේ කරුණම මෙයාට තවමත් දුරටම පැහැදිලි වුණොත් කොච්චර පහසෙන් ගියෙක් වශයෙන් හරි කොයිටයි දෙක් වශයෙන් හරි සමාගයේ සිට පවත්වාගෙන යන්නට පුළුවන්ද කියන කාරණාව තේරෙයි. කිසිම ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඔය ඒ දේවල් සිදු වෙනවා. ඉතින් අල්ලන්න යන්නේ උපාදාන විතරන්න යන්නේ. ඉතින් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කලින්දත් වඩා හොඳින් නිදහස් මානසිකින් කිසිම බරක් නැති මානසිකින් සහැල්ලු මානසිකින් යුතු පිරිසිදු සිතකින් යුතු ජීවිතය ගත කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මේ අටහරස මනෝපචාර ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය යථා පරිදි සමාතම අවබෝධ කරගන්නට පුළුවන්. ඉතින් මේවා කියන එක ලේසියි එසේ අවබෝධ කරගන්නට පුළුවන් ද කියන කාරණාව තමයි අපහසු. අපි මේ හදවතින් මේ ධර්මයේ කියනවා මේ ඇටේ හදවතින් ඒක දකින්නට පුළුවන් නම් අපි කියන්නේ මොකක්ද කියලා දකින්න. ඉතින් ඒකේ දකින්නට බැරි අය මේව කනින් නම් මේ ධර්මයේ අහන්නේ. ඒ හදවතට පෙනෙන්නේ නැත්නම් පස්සස්වයෙන් අවබෝධ වෙන්නේ නැත්නම් ධර්ම කරුණු කොච්චර ඇහුවත් ධර්ම දේශනා කොච්චර ඇහුවත් ඒකෙන් ඇති වැඩක් නැහැ. ධර්ම දේශනා 500ක් අහනවට වඩා සුදුසුයි හොඳයි. එක ධර්මයක් හරි අහලා Tamanට අවබෝධයක් ඇති වෙනවා නම් ඒ අවබෝධය නැති වෙන ආකාරයේ ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒකෙන් තමයි Tamanට ප්‍රයෝජනවත් ප්‍රයෝජනයක් ලැබෙන්නේ. නැත්නම් ඔය ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන ත්‍රිපිටක වාග්ය ශ්‍රවණය සත්‍යයට පස්සේ කියයිද නිවන් ලබන්නට පුළුවන්කම තිබෙන්නට. ඒ ඇයිට නිවන් ලැබීමට බාධකම් වෙලා තියෙන එකයි. එතකොට ඒක නිසා මේ අර්ථහල සමනෝපාචාර ධර්මයන් තේරුම් ගන්නට ඕන. මේ තේරුම් අරගෙන එදිනදා ජීවිතයේදී ඇහැට රූප පෙනෙනකොටම මේක ප්‍රයත්න කරන්න දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරන්න පුරුදු වෙන්න. පෙනෙනවා පෙනෙනවා පෙනෙනවා කියලා නැත්තම් මෙනෙහි කරන්න. හොඳ ලක්ෂණ මම ওই දීකාය අවුරුදු 24 25 කවුරුත් අපිට ඕවා කියලා දීලා නැහැ. අපි ඕවා ගේම ක්‍රියාත්මක කළා. ලක්ෂණ රූපයක් ඇහැට දැක්කොත් විශේෂම කාන්තාවක් මුසාවියක් වගේ දකිනවා දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කළ ඉස්සර. ඒ පිළිබඳ රාගය තියෙන්නේ නැහැ, ලීන් ඇතිෙන්නේ නැහැ, ආශාවය තියෙන්නේ නැහැ, ලබා ගන්න තෝනේ, බඳින්න තෝනේ, ඕව එන්නේ නැහැ, මොකක්වත් නැහැ. අර දැක්ක රූපේ දැක්ක දැක්ක දැක්කා, දකිනවා දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කළ ඉස්සර. ඒකේ ඒ රූපේ පාස්සලා ගියා, මමත් ඥානෙ පැත්තට පාස්සලා ගියා ඉස්සර. එතකොට ඒකේ මොකම මොනම දෙයක්වත් ගැට ගැසීමක් මනසයි මනසයි රූපයි ගැට ගැහෙන්නේ නැහැ. මේ මේ මානසයි රූපයි ගැට ගැසීම තියෙන තාක්කල් සංසාරයේ දිග්ගන් සිලිග්ග කියනවා. අන්තෝයත බාහිරතා කියලා තියෙනවා. ඒතුළු ගැට ගැහෙනවා පිටින් ගැට ගැහෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වෙනහ පුගතාවට ගාතාව පන්තෝජක බයිදට ඇතුලෙන් ගැටගෙනවා පිටින් ගැටගෙනවා ඇතුලෙන් තමන්ගේ ඇහැ අරගෙන ඇහැ සම්බන්ධයෙන් ගැටගැසීමක් ඇති වෙනවා මේ ඇහැ මගේ එන්නේ නැහැ මගේ නැත්නම් ඒ ඇහැට මගේ ගැනීම හොඳේ කියලා මානියන් වාගේ දෙයක් නැත්නම් මේ ඇහැ ලක්ෂණයි කියලා බොහෝ ලක්ෂණයි කියලා කියන කතා අනන්තවත් තියෙනවා අර සුභා කියන මහරහතන් වහන්සේගේ අදල් පස්සේ නිකනම් සෙන්නේ ඒ වගේ ඉතින් මේ මුගාවක් ඇහැගෙන ඒ විදිහට ගැට ගැසෙන තියෙන ඇතුළත. ඒ වගේම බාහිර ඇහැට පෙනෙන රූප වලට ගැට ගැසෙනවා. මේ අන්තෝ ගැට බාහිරට ඇතිවෙන ගැට ගැසෙන එක පිටින ගැට ගැසෙන එක පිටින තාක්කල් සංසාරේ ගැට ගැසෙනවා. ඉතින් සංසාරේ ගැටෙන්නලා සංගෝධර්මයන් කැපිලා නිවනට යන්නට ඔහුට හෝ ඇයට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ ප්‍රත්‍යයන් දෙවල තාක්කල්. එනිසා මේ අය මේ ධර්මය අහනවා නම් අනිත් අයට වඩා ආධ්‍යාත්මික වශයෙන් දිනුවක් තියෙන පුද්ගලයෙක් බවට ටිකින් ටික වැඩි වෙනවා. තමන්ටම තේරෙන්න ඕන දිනුවක් ඇති වෙන බව. එහෙම නැතුව එදා හිටපු තත්ත්වෙම නම් අද සිටින්නේ. මේ ධර්මයේ ඇසීමෙන් මේවට ඒමින් කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. තමන්ගේ හිත තුළම තමන්ටම තේරෙනවා කලින්ට වඩා මගේ හිත දැන් පිරිසිදුයි. කලින්ට වගේ මඩා මගේ හිත දියුණුයි. කලින්ට වඩා ආධ්‍යාත්මික දියුණුවක් තිබෙනවා. කලින් මේ දැක හැට දැකපු රූප දැක දැක ආශාවෙන් බැඳුණා තරහෙන් ගැටුණා. දැන් මට ඒව නැති කරගන්න හැදුණා නැත්නම් අඩු කරගන්නවා කියනවා කියලා ආදී වශයෙන් මේ ධර්මයේ තියෙන සාන්දිටික ගුණය මෙයාට අත්දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන. සාන්දිටික ගුණය කියන්නේ මේ ජීවිතේම අත්දකින්නට පුළුවන් කියන එකයි. වෙනත් ජීවිතයකින් නෙවෙයි. ඒ නිසා මේ ධර්මයේ සාන්දිටික ගුණයක් තියෙනවා. සාන්දිටික ගුණය සමාඩ අත්දකින්නට පුළුවන් ශක්තිය දෙන්නට ඕන. එම නිසා මේ ඇහැට රූපයක් දකිනකොට පවඩ රූපයක් හරි කමන්නේ. හොඳ එකක් හරි නරක එකක් හරි හතුරුත් හරි මිත්‍රෙක් හරි. කවර සැටක් හරි පිළිකුල් හරි දර්ශනාරි මොකක් වුණත් හරි. දකිනවා දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරන්න මෙනෙහි කළාට පස්සේ ඒ පිළිබඳ වෙන සිතිවිලි ධර්ම අනවශ්‍ය ආකාරයේ සිතිවිලි ධර්ම ඔක්කොම කපා හරින්නට පුළුවන් ඉතින් ඒ කප කපා හැරීම නිසාම සංස්කාර ගණනය වීම සම්පූර්ණයෙන් එතන නතර වෙනවා ඒ නිසාම එම රූපතරින් තමයි සංසාරේ පුරා ඇදගෙන ඇදගෙන ඇදගෙන ආවන ඒ සංසාරේ පුරා ඇදගෙන යන ඇදීම නතර කරන්නට පුළුවන් සත්‍යය වෙනවා මෙන්න මේ ආකාරයෙන් තමයි මේ මනෝපචාර ධර්මයන් හරියට අවබෝධ කිරීම තුළින් කෙනෙකුට ප්‍රතිඵලයක් ගත හැකිවන්නේ. මේ අය හිතන්නට එපා මේ කරුණ කිසිම පොතපතකින් කියවලා දැනගන්නට පුළුවන් ලැබෙන කාරණාවක් කිය. කිසිම කෙනෙක් කියන්නේ නැහැ කිසිම පොතක ලියවිලක් නැහැ. ඒක නිසා සමාජයේ ප්‍රායෝගික වශයෙන් මේවා Taman අත්දකින්නට පුරුදු පුහුණු විය යුතුයි. එහෙම නැතුව මේ පොත්පත් වලින් කියලා කවදාවත් මේවා ඉගෙන ගන්නවත් බැහැ. පොත්පත් වල මේ කරුණ ඇත්තේ නැහැ. ඒක නිසා මේ විදිහට ඇහැට පෙනෙන රූප සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නට ඕනේ. ඒ ඇහැට පෙනෙන රූප තුළ එතකොට සොම්නසගෙන දුන්නා දුන්නා අපි දුන්නා සතුටක් ගෙන දෙනවා, අමනාපයක් ගෙන දෙනවා, ඊර්ෂ්‍යාවක්, කෝපයක්, බයයක් කියන එකක් දෙන එක වෙලෙම මෙනේ ගන්න. දකිනවා දකිනවා දකිනවා එහෙම එන අපේ ආදිවාසී. දැන් කනට ඇහෙන ශබ්දත් ඔය වගේම. කනට ඇහෙන ශබ්දයේ සෝතේන ශබ්දාංශ උත්සා කනට ශබ්දයක් ඇසුනාට පස්සේ සෝමනසත්ථානේ අනුසද්දම් මුක විදසේ සෝමනස ගෙන දෙන ආකාරය සද්දේ පිළිබඳව මෙනෙහි කිරීම මානසිකාර පැවැත්මේ සිටිවිලි ඇතිවීම සිදු වෙන උපවිචාර ඇති වෙනවා. දෝමනසත්ථානේ සද්දම් උපවිචේ සද්දේ පිළිබඳ දෝමනස ගෙන දෙන ආකාරය සිටිවිලි ගැනීමක් සිදු වෙනවා. උපේක්ෂාණියන් සබ්දං කොයිතදී ඒ සබ්දේ පිළිබඳ උපේක්ෂාව මැදහත් භාවය දෙන ආකාරයෙන් සිටින දාමයන් දරා යනවා එතකොට මේක පැහැදිලිව Taman තේරුම් ගන්නට ඕන කිසිම සබ්ජෙක්ට් තුنين Tamanට කායට දුකක් හෝ කායට සතුටක් ලබා දෙන්න බෑ. සෑම සබ්ජෙක්ට් තුළින්ම මානසික වශයෙන් දුකක් හෝ මානසික වශයෙන් සැපක් නැත්නම් මානසික වශයෙන් තියෙන මඳක් භාවයකුයි ලබා දෙන්නේ. අර ඇහැට පෙනෙන රූප වගේම. දැන් මේකට සම්බන්ධ අනිත්යෙන් දැනගෙන මේකට අදාළ කරුණ කියන්න. නාසයට දැනෙන ගඳ සුවඳ. මේ ගඳ සුවඳ ආවට පස්සේ නාසයේ ගඳ සුවඳ වෙනාට පස්සේ නරක ගඳක් නම් කෙනෙක් විශේෂිතට දුකක් ඇති වෙනවා නරක දෙයක් එකක් අපේ එකක් මේ එකක් නම් ඇලීමක් ඇති මේ ඇලීම හෝ ගැටීම දෙකම අර ගඳ සෝදේ නෙවෙයි තිබෙන සමාන විශේෂ තුල එතකොට මේ නාසයෙන් දැනෙන ගඳ සෝද තුලම කායික වශයෙන් දුකක් හෝ සතුටක් ලබා දෙන්න බෑ ඊළඟට දිවට දැනෙන රස මේ රස ගෑවුනාට පස්සේ බොහෝ දෙනෙක් කල්පනා කරන දිවට රස ගෑනාට පස්සේ කායික වශයෙන් දුකක් හෝ සැපක් ලැබෙනවා කියලා. හැබැයි කාය කායට ওই මිරිස් අධික දෙයක් වෙන ගෑවුනොත් ඒක දිවට දැනෙන දුකක් නෙවෙයි ඒක කයද දැනෙන එකක් ඒ මේ කාය පොට්ටම්බය නිසා රූප නිසා ඇතිවෙන එකක් රසය නිසා ඇතිවෙන එකක් නෙවෙයි ඒක නිසා දිවට රසක් ගෑවනාන් පස්සේ අපි මේ තාමකට තිත්ත රස දෙයක් සමහර අය ඉන්නවා තිත්ත රස කන්න කැමති ආමුණ කොල්ල පරවිල වැනි දේවල් අන්න හරිනම් ප්‍රියයි ඒගොල්ලන්ට තිත්ත රස හොඳ දෙයක් සමහර අය ඉන්නවා සීල රසට සීම අප්‍රියයි. දැන් මම තේරෙන්නේ සීල රසට අප්‍රිය. එතකොට මේ සීල රසට කැමති නෑ. එතකොට අර සීල රස තිස්ස රස කියන දෙක කෙනෙකුට සීල රසට ඇදීමත් තිස්ස රසට ගැටීමක් ඇති කර දුන්නා. තවත් කෙනෙකුට ඒ තිස්ස රසයට ප්‍රිය භාවයක් සහ සීල රසයට අප්‍රිය නැත්නම් අකමැති ස්වરૂපයක් දැනට කර දෙන්නේ ඒ රසයෙන් සමාගයේ සිත තුළ ඒ ධර්මතා ඇති වෙච්ච නිසා නෙවෙයි ඔහුගේ සිත තුළ තියෙන ක්‍රියාදාමය නිසා ඒ ධර්මතා වෙන කීදේ. ඒක නිසා එතන ඒ දිවට දෙන රස තුළින් ඇතිවෙන වේදනාවලුත් කායික වශයෙන් නෙවෙයි ඇතිවන්නේ මානසික වශයෙන් දුකක් ඇති වෙන්නේ නැහැ සතුටක් ඇති වෙන්නේ නැහැ කායික වශයෙන් දිවට දෙන රස තුළින් ඒකදී ලැබෙන්නේ මානසික වශයෙන් ඇති වෙන දුකක් හෝ සතුටක් පමණයි දුක දුක දුමනස්සක් හෝ සොමනස්සක් පමණයි ඒකට කයට දැනෙන දේවල්. මේදී විශේෂත්වයක් තියෙනවා කයට දැනෙන දේවල් අදිනු කයට දුකක් ලැබෙන දෙයක් මොකද මේ දෙයක් වෙන දෙයක් ගෑවුණා නැත්නම් ওই දලබේ කෙනෙක් ගෑවා නැත්නම් මාගේ කෙනෙක් සාපේ කෙනෙක් නිදාස් කරලා මොනවා හරි ගින්දර වගේ දෙයක් එකට ගෑවුණා එතකොට මේක බුදු උනාය පසේ බුදු උනාය රහත් උනාය කියලා ඔතන ප්‍රභේදයක් හිතන්නේ නැහැ ගෑවිච්ච ගමන්ම දුක්ඛ දුකක් ගැන දෙන ස්පර්ශයක් ආවම කායික වශයෙන් දුකක් ලැබෙනවා ඒක දෝමනස්යක් නෙවෙයි. මේ කායික වශයෙන් දැන් අපින රෝගයක් ඇතිවෙනවා නැත්නම් මොකක් හරි එකක් කායික වශයෙන් විශාල දුකක් ඇතිවෙනවා මේ දුක බුදුපතේ වුණ මහරහත් ඕනෑම කෙනෙකුට දාන්න සිදුවන දෙයක්. නමුත් ඒ අය ඒකෙන් මානසික වශයෙන් දුකක් ඇති වෙන්නේ. දැන් අපි මේ කතා කරන්නේ මනෝපයචාර ධර්ම ගැන මුලදී මම ප්‍රකාශ කළා මේකේ අදහස් ගන්න කායික වශයෙන් ඇති වෙන සුඛ දුක්ඛ සත්‍යය නෙවෙයි මානසික වශයෙන් ඇති වෙන සෝමනස්ස දෝමනස්ස සත්‍යය නෙවෙයි. එනිසා ඒ කයට දැනෙන දේවල්ගෙන් කයට දුකක් දැනෙන්නට පුළුවන් කයට සැපක් දැනෙන දේවල් දැනෙන්නට පුළුවන් මේ සැප දුක බොහෝ විට කායික වශයෙන් දැනෙන්නේ සිත තුළින් අල්ලා ගන්න අල්ලා ගැනීම මත දැන් මම ඇත්තම උදාහරණයක් කියන්නම් මට ඒ තරුණ කාලේ ගිහි කාලේ කිසි දෙයක් බස් එකේ ගියා. එතකොට බස් එකේ යනකොට ළඟම කෙනෙක් කාන්තාවක් ලස්සන කාන්තාවක් හිටගත්තා. ඉතින් එයා මගේ ඇඟ ගෞඩ ගෑවුණා. එතකොට මට සතුටක් වුණා. මම ඉතින් ඇස් දෙකත් ඔය ගන්න මම ඒවා මෙන්න කරනවා සමහර වෙලාවට එදාන මම නිකන් දැම්මා. ඊට පස්සේ ටිකක් වෙලා බලලා මම ඇහැරලා බැලුවා කවුද ඉන්නේ කියලා. බලනකොට මිනිහෙක් හේතුලා ඉන්නේ. අර ගෑණිය ඇතුළට ගිහිල්ලා මිනිහෙක් ඇඟට හේතුලා ඒත් මගේ හිත තුළ තියෙනවා දැන් අර මේ ගෑණියක් ඉන්නේ කියන හැඟීම නිසා සුඛ වේදනාවක් වෙනවා. මේ කතාව මා කියේ ඇයි දන්නවද? කායික ස්පර්ශ තුළින් ඇතිවෙන සුඛ වේදනාවන් හෝ දුක් වේදනාවන් පවා මනෝපරිචාර ධර්මයන් මතයි ක්‍රියාත්මක වන්නේ. කායික වශයෙන් දැනෙන දුක සතුට කියන දෙක පවා සිදුවන්නේ සිත තුළ තියෙන මනෝපාචාර ධර්මයන්ගේ ඥාන ප්‍රේම තුළ. මේක මේක එදිනදා ජීවිතයේදී උගුර ජීවිත ගත කරනාට ගන්න දැක ගන්නට පුළුවන්. කායික ස්පර්ශ තුළින් සතුටක් ලබා ඉඳලා ඒ සතුට යම් ආකාරයකින් සෘද්ධිමත් වීමක් හරි මොකක් හරි වුණාට පස්සේ කායික ස්පර්ශයේ සතුටක් ගැන දෙන දෙයක් නොවන බවට පත් වෙනවා. ඉතාලි සුළු කාලයකදී ඒ දේ වෙන්නේ. ඒකෙන්ම තේරුම් ගන්නට ඕන මොකද්ද මෙතන මේ මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නැත්නම් මේ කායික ස්පර්ශවල මොන ඇගීමක්ද තියෙන්නේ මේක මේ ඕලාරික වශයෙන් ධම්ම සල්ලු වශයෙන් කියපු කතාවක්. මේක සියුම් ධර්ම කාරණාමන්නේ ඇට කිව්වට පිටසේ තේරුම් ගන්නට බෑ. ඒ සියුම් ධර්ම කාරණාව තීමේ නිසා පළක් වන්නේ නෑ. ඒ ඇත්ත වශයෙන් මේ ගණිතවන්නේ ඔක්කොම මනෝපරිචාර ධර්මයන් තුළින් මේ කායික සුඛ දුක්ඛ ආයන් බොහෝ විට ගණනය වෙන බව. මානසික දැනෙන සෑම දෙයක්ම සෝමනස්සයි දෝමනස්සයි කායික වශයෙන් නෙවෙයි ඒක තමයි. එතකොට දැන් අපි මේ කනට ඇහෙන ශබ්දයේ පිළිබඳව දැනිතවන්නේ එක්ක සෝමනස්සේ දෝමනස්සේ උපේක්ෂාව යන කරුණ වලින් එකක් විනා කායික වශයෙන් සැප දුකක් ඇති වෙන්නේ නැහැ කියන කාරණාවට අදාළ අනිත් ඉන්ද්‍රයන්ට ප්‍රතිබද්ධ වූ ඒ ධර්මතාවයන් ක්‍රියාත්මක වන ආකාරයෙන් කියලා. එතකොට කනට ඇහෙන ශබ්දය දැන් ඇසුණා. ඇසුණාට පස්සේ අපි මේ ශබ්දය හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි මිහිරි මිහිරි කියලා හිතනකොට ඒක තුනේ ලස්සන හොඳ ශබ්දයක් දෙනවා. තමන් සිතන්නේ සොම්නසගෙන දෙන දැන් ඉස්සර මම ওই අමර දේවයන් අයගේ සම්භාව්‍ය සංගීත වලට ගීකාරී තාමත් ප්‍රියයි. ඊට ඉස්සර ගාමී අවුරුදු 14 15 වගේ වයස කාලේදී මේ කියන්නේ මේ සරලෙදී තියෙනනේ ඔය මොනි දිම්බෙක්ලා වගේ හිතේ නිකන් ඉඳ කනපනවා වගේ කියන ඒවා ඒ උඹට තම ආශා කරේ ඒවා ආශා කරලා ඉන්නකොට අර අමර දේවයන් ඒ කාලේ සම්භාව්‍ය වශයෙන් ඇඳලා පෙරලා කියන දේවල් ඇන්නේ මේන්න ජරාවත් දැනින්ද යන ජරාවක් අදිනවා පදිනවා කියලා කිසිම ඇලීමක් නැහැ දැන් අවුරුදු 17 18 විතර වෙනකොට ආශ්‍රය කරන අය ගැඹුරුමගේ ඇතුළ නිසා ඒ අය කියන්නේ ඌවම පහත් පිළිය සඳහන් ආස්වාදයක් වේ ඒවා අර මේ සරල ගී ආස්වාද කරන එක සම්භාග්‍ය ගීත ආස්වාද කරන එක තමයි උසස් ඒක තමයි උසස් මානසය දැන් මට ශාස්ත්‍රීය ගී වලට තමයි ඊට පස්සේ රෑ 10 මාස විතර ඒ කාලේ මේ මේ කියනවා ශාස්ත්‍රීය ගී කියලා ඒවා කවුරුත් අහන්නේ ඒකෙන් තමයි ඊයරම තුත්‍යය ලැබි ඉස්සර පෙන්වන්නට බැරි හිත සම්භාව්‍ය සංගීත සාහිත්‍ය සංගීත ඊටම ආස්වාද ජනක දෙයක් බවට පත් වුණා මගේ මනසේ පරිවර්තනය නිසා. කලින් ඊටම සතුටින් ආස්වාද කර කර හිටපු සරල ගී අද ලෝකේ වැඩි දෙනෙක් ආසා කරන්නේ නැහැ. ඒ කියන්නේ මම ලංකාවේ. එතකොට මේ සරල ගී පෙන්වන්නට වැඩි මන්නම ජරාවක්ද කියලා හිතෙන්නට පටන් ගන්නවා. ඇයි මේ දත්තේ සිදුවේ? එදා මට මේ ධර්ම කරුණු නොතේරුණා. මේකෙන් මතුවන ධර්මයේ මේකයි කියලා මේකෙන් සිදුවන යථාර්ථය මේක යථා ක්‍රියාදාමය මේකයි කියලා නොතේරුණා. පසුව තේරුණා. මේවා සිතේ සිටින සිතිවිලි ධම් වල ක්‍රියාදාමයක් තුළින් සිදුවන දෙයක් විනා ශබ්දය තුළින් ඇතිවන දෙයක් නෙවෙයි කියලා. ශබ්දය තුළින්ම ඒ සෝම්නස්සේ දෝම්නස්සේ ගෙන දුන්නා නම් කොයි ආකාරයෙන් අපි හිතුවත් ඒ සම්දේශයෙන් ඒ සෝමනසෙම ඒ දෝමනසෙම ගෙද්දෙන්නට ඕන. නමුත් එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. අපේ සිත තුළ තියෙන හැඟීම් ස්වરૂපේ මත ඇතිවෙන වේදනාව විවිධ වෙනවා. වෙනස් වෙනවා. අපිට කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා බන්නවා නින්දා අපහාස කරනවා අපකීර්තියට පත් වෙන ආකාරයේ වචන ප්‍රකාශ කරනවා රළු පළු විදියට කතා කරනවා කියන්නේ අපි හිතනවා මේක මට කළාය මං මට බැන්නය මාව විවේචනය කළාය මේ විදිහට. සිද්ධ වෙන ක්‍රියාදාමය මොකක්ද කියලා හරියට තේරුම් ගත්තොත් කායේ ශබ්ද තරංග වදිනවා ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා ඒක නැතිල නැක්කේ. ඉතින් මට බලනකොට කෙනෙක් මට ඒ පිළිබඳ තරහසිතක් ඇති වෙනවා නම් මේ මිනිහා බලනවා කියලා නොසලකක් ඇති වෙනවා. මගේම අතුරු මිනිහෙක් එතනම හිටියොත් එහෙම අනේ ඕකට පණින එකම තමයි හොඳ කොහොම දැනලත් නැති කියලා ඌට සතුට. ඒ මනුස්සයාට සතුටක් ඇති වෙනවා. ඒකම ශබ්දය මට දුකකුත් තවත් කෙනෙකුට සතුටකුත් ගෙනත් දුන්නේ ශබ්දයේ තුනේ සතුට දුක ගෙන දෙන නිසා නෙවෙයි. එක එක්කෙනාගේ සිත තුළ තියෙන සිතේ ස්වરૂපේ මතයි ඒක ගෙන දෙන්නේ මනෝපරිචාර ධර්මයේ ක්‍රියාදාමයේ තියෙනවා. ඒක නිසා අපිට තේරුම් ගන්න මේ ලෝකේ කිසිම ශබ්දයක කිසිම අගයක් නැහැ කිසිම රසයක් නැහැ කිසිම රසයක් දින දීමට හැකියාවක් නැහැ කිසිම ශබ්දයක් වලින් කෙනෙකුගේ සිත තුළ ආශාවක් දැනිට කර දෙන්නේ නැහැ කිසිම ශබ්දයක් වලින් කිසිම කෙනෙකුගේ සිත තුළ ගැටීමක් ඇති වෙන්නේ දැන් මේ ළඟදී මම මේ වැස්සවත් දෙනකොට බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්නකොට දෙමළ මිනිහෙක් ආවා මම ජීවිතේට දැකලා නැහැ ඒ මිනිහා මම දැකලා නැහැ මම ඒ මිනිහා දැකලා නැහැ දැන් බස් ස්ටෑන්ඩ් එකේ මිනිහ හිටගෙන ඉන්නවා මමත් හිටගෙන ඉන්නවා මිනිහා මට බනිනවා බනිනවා බනිනවා බනිනවා මොහොත කියනවා කොයි තරම් සාරු මේ වචන තියෙනවද කියලා මම දන්නේ නැහැ ඉතින් මම ප්‍රශ්නයක් ගන්නෑ ඉතේ ගැටීමක් නැහැ ඇලි මොකක්වත් නැහැ මගේ පාඩේ මම ඉන්නවා පැත්තක ඉන්න දේවීද ඩයිවර් කෙනෙක් ඇවිල්ලා ඒ මිනිහට ගහලා ඇදගෙන ගියා ඒ ශබ්දේ ඇති වුණා කනේ වැදිලා ඉච්චරයි. මොකද අල්ලන්නට කියනවා මහා ප්‍රශ්න ගොඩාක්. ඒ අල්ලන්න හේතුවකුත් නැහැ අල්ලන්නේ නැහැ. ඉතින් ඔය ශබ්දේ ඇති වුණා නැති වුණා. ඒක කනේ වැදින ඇති වුණා නැති වුණාට පස්සේ කියන ශබ්ද එනවා. කාර් වල හොන් ගහන ශබ්ද එනවා. ස්විච් එක තිබෙන මිනිසුන්ගේ ශබ්ද එනවා. ඒ වගේම තමයි බණින් ශබ්ද. මේක තේරුම් ගන්න. මොකද්ද ශබ්දය කනේ වැදිනවා දැනීමක් ඇති වෙනවා ඔච්චරයි. අපි ඒවා අපේ මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමය තුළින් අල්ලනවා. ඒවා අගේමකටපත් කරනවා. මම මෙයාට කලින් කියලා තියෙනවා මට බොහෝ දෙනෙක් ප්‍රශංසා කරනකොට මම හිතන්නේ මේ ඔක්කොම අනුන්ගේ කියලා. මගේ නෙමෙයි කියලා. බොහෝ අය මට නිନ୍ଦා අපහාස කරන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී මේ මං හිතන්නේ මේ මං ගේ නෙමෙයි අනුන්ගේ. මේ මම කියලා හිතුවොත් මගේ කියලා හිතුවොත් මේක මේක අල්ලගත්තොත් ඉතින් ඒ පිළි එතකොට මනෝපරිසර ධර්මයන් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. දැන් මේ ඇල්දීම නැතුව අතහැරියොත් එහෙම කිසිම දෙයක් මනසට බලපන්නේ. කවුරු මොනවා කියවත් මට මොකෝ. ඒ අදහස එනවා. ඒ අදහස ආවට පස්සේ බැන්නත් එකයි, විවේචනය කළත් එකයි, ගැරෙව්වත් එකයි, නින්දා කළත් එකයි, ප්‍රශංසා කළත් එකයි මොනවා වුණත් මට මොකෝ අනුන්ගේ දේවල් අනුන්ගේ. එච්චරයි. එතකොට කනත් අනුන්ගේ මම නෙවෙයි මගේ නෙවෙයි සද්දයක් තනුන්ගේ මම නෙවෙයි මගේ නෙවෙයි. සද්දේ දැනගන්න සිතිවිල්ලක් මම නෙවෙයි මගේ නෙවෙයි. මොකද හේතු නිසා ඇතිව නැතිවෙන ධර්ම. ඉතින් හේතුන් නිසා ඇති නැති වෙන ධර්ම. ඔය හේතුන් නිසා ඇති ඇති නැති නැති කියලාදී මට මොකෝ. කියලා සිතක් හරියටම හිතට තියෙනවා නම් මොන සද්දයක් වුණත් Tamanta කිසිම ආකාරයකින් එක බලපෑමක් සිදුවන්නේ නැහැ. එනිසා මේ කනට ඇහෙන ශබ්ද පිළිබඳව ඇතිවන මනෝපරිචාර ධර්මයන් අවබෝධ කරගන්නට ඕන. ඒ අවබෝධ කරගෙන එදිනදා ජීවිතයේ මේ ශබ්ද ඇහෙනකොටම අපි හිතමු කෙනෙක් බලනවා කියලා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා හිතන්න. අද මතකයි ඒ කාලේ එක්තරා උපාසක මාතාව සිල් අරගෙන ගෙදෙට්ටාව කිසිම වරදක් නැතුව වැරදීම කිව්වෙන්නේ නැති මට දැන්න පැය භාගයක්. මාත දෙයක් දෙක පපුවමද තියාගෙන බැනගත්තා. බැනගෙන ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා මෙනෙහි කර කර යනවා. දැන් මේ ගෑණි බලිනවා බලිනවා බලිනවා මම දන්නේ නැහැ බලිනවද මොනවද කියන්නේ. පය භාගයකට විතර පස්සේ මේ ගෑණි කෙනා කියනවා මේ සිදුත් අරගෙන පන්සලේ ඉඳලා ඇවිල්ලා පොයේ දවසේ මේ මිනිහට මෙච්චර බැලුවත් ගාණක්වත් නැති හැටි කියලා. එවැනි අවස්ථා ගොඩාක් තියෙනවා. එතකොට මේකෙන් මම මේ කියේ මං ගැන උපකාරජීරු දාරුවකට මාතු කරලා පෙන්නන්න නෙවෙයි. මේ ඇයට එදිනදා ජීවිතයේදී ඒ විදිහට ක්‍රියාත්මක කරන එක ආදර්ශයක් ගන්න ගන්න ඇතයි කියන අදහසින් මේක ප්‍රකාශ කරනවා. හිතන්න එපා මේ දුවා දක්වන්නට මේ ධර්ම කරුණු කියනවා ගෑම් මගේ ගැවිලාවක් නෑ එතකොට ඒක නිසා ශබ්ද ඇහෙනවනේ ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා සිහිපත් කරන්න. ඒ ශබ්දය ඇහෙනකොට ඒකට රාගයක් තියෙනවා නම් ඇලීමක් බැඳීමක් කියලා ඇලීමක් ඇලීමක් බැඳීමක් බැඳීමක් ආසාවක් ආසාවක් කියලා සිහිපත් කරන්න. ඒ ශබ්දය ඇහෙනකොටම තරහිතක් වෙනවා නම් තරහිතක් තරහිතක් තරහිතක් කියලා සිහිපත් කරන්න. ඒ සද්දේට අපේ භාවයක් ඇති වෙනවා නම් ඒක මෙනෙහි කරන්න පුළුවන් වෙන අපේ භාවයක් අපේ භාවයක් අපේ භාවයක් කියන්නේ. එහෙම වෙනකොට අර මනෝපයචාරයන්ගේ ක්‍රියාදාමයේ නතර කරන්නට පුළුවන් වෙනවා. එතකොට සත්‍යතින්ද සංසපදා සත්‍යයන් සංසාර පුරා ඇදගෙන ඇදගෙන යන එක කප කප කප කප හරිනේ. ඒ සද්දේ තුලින් අපි ඇදගෙන යාම එතනම නතර කරන්න පුළුවන් ශක්තිය අපිට ලැබුණා. මෙන්න මේ සත්‍යය ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ මේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම කෙනෙකුට පමණයි. ඒක නිසා මේවා කොයිතරම්නම් දුරට ජීවිතයේ ප්‍රයෝජනවත් වෙනවද? කොයිතරම්නම් දුරට සංසාර ගමන පිළිකිරීම සඳහා මෙන්න ධර්ම කාරණා ප්‍රයෝජනවත් වෙනවාද කියන කරුණ තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඒ ධර්ම කාරණා ජීවිතයට එකතු කරගන්න. මේවා පොත්පත්වල නැහැ නැවත අත් ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ওই මං කන්තිව පාළි පාඩේ පමණයි. ඒ තුළින් මේ ධර්මයේ දකින්නට බෑ. බුදුහාමුදුරන්ගේ වචන තියෙනවා, ප්‍රකාශ කරපු වචන පොත්වල දීලා තියෙනවා. ඔය අරන් කලින් කියපු වචන ටික පමණයි. සාපුනා රූපන් දේශා සමනසත්තානිය රූපන් උපජිත ආදී වචන ටික විතරයි. ඒක සමාජයේම හදවතින් සමාජයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධ කරමින් ප්‍රායෝගික අධ්‍යක්ෂයෙන් තුලින් හරියට තීරණය කරලා විස්තර වශයෙන් දැනගෙන ඒක ජීවිතයට එකතු කරගෙන ඒ ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ශක්තිය සමාජෙට දෙන්නට ඕන දෙයක්. ඒක අනුනායට ඇති කර දෙන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ අනුසාරයෙන් මේ දැන් සිතා ගන්නට ඕන නාසයට ගඳ සුවඳ වුණාට පස්සේ මේ ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කොයි ආකාරයෙන්ද ඒක ආවරණය කරගත යුත්තේ කෙසේද? මේ වගේම දිවට රස, කයට ස්පර්ශ, මනසට වේදාරමුණු මේ මේ ඉන්ද්‍රයන් ඒ අරමුණු හඳුනාට පස්සෙ ඇතිවෙන මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ තේරුම් අරගෙන ඒ තුලින් මේ විවිධාකාර ප්‍රේත ධර්ම ජනිත වීම සම්පූර්ණයෙන් කපා හැරලා නොඑක ආකාරයකින් විචිත්‍ර සංස්කාර ධර්ම දලා යන එක නතර කරලා ඒ අරමුණු තුළින් අපි සංසාරේ පුරා ඇදගෙන ඇදගෙන යන එක නතර කරලා මේ භාවනා මාර්ගයේ ගමන් කරන්නට අධිෂ්ඨානයක් කරගන්න. ඒකෝට මේ දක්වා අපි කීව කරනාවකදී සාරාංශ වෙන මේකයි. අපි කතා කළේ අට්ඨාරස මනෝපරිචාරාවේ සම්බාධකාටේ. මේක පිළිබඳ මා හිතන්නේ මේ ප්‍රථමයෙන් මේ ඇයි කියවා නමුත් අද කියන කාරණාව නෙවෙයි එදා කිව්වේ. වෙන දවසක කියනවා නම් මේ ධම්මයේ පිළිබඳව මේ සියප ධම්මයේ නෙවෙයි එදා කියන සමහරයට කියවෙන්නේ. ඒ අවස්ථාවට සුදුසු පරිදි ඒ ඒ වෙලාවට මනසට වැටෙන ආකාරයෙන් මේ ධර්මපාන ඉදිරිපත් කිරීම. එතකොට අද ඉදිරිපත් කළ යන දෙයක් නෙවෙයි මේ මනෝපයතාව ධර්මයන් එදිනදා ජීවිතයේ එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන ආකාරයෙන් පැහැදිලිව අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගෙන මේ මනෝපයතාව ධර්මයන් ඒ ක්‍රියාදාමයේ තුන සංසාරයේ දිග්ගැසි දිග්ගැසි යන්නට පුළුවන් යනවා. ඒ යන්නේක නතර කරගන්න. ඒ නතර කරගන්න මේ ඇහැ සහ කන අරගෙන පමණයි අපි කරුණු ඉදිරිපත් අනිත් දෙයක් අපේ අනුසාරයෙන් සිතන්නේ කියන එකයි මේ දක්වා කියන කරුණ වල මාතෘකා පාඩය. හොඳයි එහෙනම් කල්පනා කරන්න. මේ විදිහට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල මේ වෙනස් කරන්න කුසල බලසා තියෙන බලයෙන් අපට ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අපට පැහැදිලි වශයෙන් අවබෝධ කරගෙන විශේෂයෙන්ම සතරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලිව අධ්‍යයලා මේ සංසාර දුක නිම කරනවා මහණෙනි සංසයෙන් වාසනා ශක්තිය උදා වේවා කියලා. දෙවියන් දෙන්න ආකාශත්හාර කියන පාඩේ ගැන ආකාශත්හාර බුම්මඨා දේවානංගා මෛත්‍රිකා විඤ්ඤාණං නමෝ විස්සාචනං දක්ඛන් සාසනං ආකාශත්හාර බුම්මඨා දේවානංගා මෛත්‍රිකා විඤ්ඤාණං නමෝ දෙස්සාචනං දක්ඛන් දේශනං ආකාශත්හාර බුම්මඨා දේවානංගා මෛත්‍රිකා විඤ්ඤාණං නමෝ දෙස්සාචනං දක්ඛන් තුමේ කරණති ප්‍රාර්ථනා කරන විනා පුණ්‍ය කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාම නිබ්බාන සත්‍යවා ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛයවන්නෝතෝ සම්බදුක්ඛ සහ සංසතු සිංහල සියලුම සර්වශක්තිය මේ ඇගේ මෙලේ අපිට පරිලෝය අපිට සැලසේවා නිවන් සුවපත් වීමට මේක සත්‍යයෙන් හේතු සම්ශ්‍රේ වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පිටායනෝ තස්සාරෝ ධම්මා වද්ධන්ති ආයමන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සංග සංකතමියක ප්‍රෝණිම්බ සම්පත්තේ මිනාති සමිඤ්ඤතු සෝපත්තේ වානතරේ වගේ විශේෂ කරගෙන දෙනවා. සාමාන්‍යයෙන් ඕක කරන්නේ.